ලංකාව අවට මුහුදු තීරයේ මේ ජෙලිෆිෂ් ජීවීන් සිටින්නට පුළුවන් විශේෂයෙන්ම බටහිර වෙරළ තීරයේ සිට දකුණු දිග වෙරළබඩ තීරය දක්වා වූ කලාපය මේ කාල සීමාව තුළදී ජෙලිෆිෂ් ජීවීන්ගේ ප්‍රජනන ශීඝ්‍රතාවය වැඩි වෙන සහ වර්ධනය වැඩි වෙන කාල සීමාව බවටත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ කාලය තුළදී ජෙලිෆිෂ් දෂ්ටනයන් සිදුවීමේ හැකියාවක් තිබෙනවා. තවත් වැදගත් කාරණාවක් බවට පත්වන්නේ මොකද මේ කාල සීමාව තුළදී වෙරළ පරිහරණය කිරීමේදී විශේෂයෙන්ම නෑමේදී සහ වෙරළෙහි ගමන් කිරීමේදී සහ වෙරළ පෑගීම වැනි කරුණු කාරණාවලදී ජෙල්ෆිෂ් දෂ්ටනයන් පිළිබඳව දැනුවත් සිටීම වැදගත් වෙනවා අවධානයෙන් සිටීම වැදගත් වෙනවා ඒ වගේම රෝහලකට යනතෙක් කිසියම් දර්ශනයක් සිදු නොවතින් දිය යුතු ප්‍රථමාදාන පිළිබඳවත් මූලික අවබෝධයක් ප්‍රජාව සතු වන්නට ඕනේ